සිරුස් FM සනරාමර සෙවනින් අපේ හාමුදුරුවනේ මේ ගැටලුවත් ඔබහන්සේට යොමු කරන්නට මෙහිතුවා. අපේ හාමුදුරුවනේ ධර්මයේ පරම නිෂ්ඨාව නිර්වාණයයි. ඉතින් මේ නිවන අවබෝධ කර ගැනීම නිවන අරමුණු කර ගැනීම උදෙසාම කටින පින්කමක් සිදු කළ හැකිද? මේ අරමුණ කෙරෙහිම සිත නැඹුරු කරමින් කටයුතු කරන්නට අප සූදානම් විය යුත්තේ කෙසේද? ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව අප විමසන්නට කැමැතියි. ඇත්තටම සමන්තිනෝනා අද බොහෝ දෙනා වරදවා ගන්න තව කාරණයක් තමයි නිවන අරමුණු කරගෙන පින්කම් කරනවා කියන මේ කාරණේ. ඇත්තටම අපි මේ හැම පින්කමකින්ම නිවන තමයි අරමුණු කරන්නේ. හැබැයි ගොඩක් දෙනා වරද්ද ගන්න තැන තමයි මට නිවන් දැකීම සඳහා අනුන්ට මේක පූජා කරනවා. එතකොට එතනදී Tamanට නොදැනුවත්වම යම්කිසි සක්කාය දිට්ඨියක් එක්කලා Taman පටලැවෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි එක එක්කෙනා නිවන කියන එක අදහස් කරන්නේ Tamanගේ සංකල්පනාවලට අනුකූලවයි. ඒ නිසා නිවන කියලා කියන්නේ කෙලෙස් නැසීමයි කෙලෙස් නසන්නට මෙය උපකාර වෙනවා කියන අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කර්ණ චීවරය මුල් කරගෙන භික්ෂූන් වහන්සේටත් ಗುಣධම් වඩලා කෙලෙස් නසන්නට, දායකකාරක ආදීන්ටත් ಗುಣධම් වඩලා කෙලෙස් නසන්නට අවස්ථාවක් සැලසෙනවා. එතකොට මේ කාර්යය තුළින් තමන් ಗುಣධම් වඩනවා, තමන් උසස් කුසලයක් સિદ્ધ කරගන්නවා, සම්බුද්ධ ශාසනය පවත්වන්නට කැප මේ කරන කැපකිරීම, මේ සීලය, මේ ගුණය, මේ ප්‍රතිපදාව තමන්ට කෙලෙස් නසන්නට උදව් වෙනවා. අන්න ඒ කාරණේ පිළිබඳ අව අවබෝධයෙන් කටයුතු කළාම තමයි එය නිවන ඉලක්ක වෙන ප්‍රධාන කුසලයක් වෙන්නේ. එහෙම නැතුව මට මේ නිවන් පිණිස හේතු වේවා කියන පැතුමෙන් නෙමෙයි. අපි පෙර දිනකත් උදාහරණයක් කිව්වා. Tamanට යම්කිසි ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේට අදාළ නොවන බෙහෙතක් ගෙනල්ලා මේ ඖෂධයෙන් මගේ රෝගය සුව වේවා කියලා අදිෂ්ඨාන කරගෙන බෙහෙත බොනවා. එහෙම බෙහෙත් බිව්වයි කියලා රෝගය සුව වෙන්නේ නැහැ. මොකද රෝග සුව කරන ගුණය ඒ ඖෂධේ නැතිනම්. ඒ වගේ අපි මොකක් හරි එකක් කරලා මේක මට නිවන් පිණිස හේතු හේතු වේවා කියලා හිතුවට හරියන්නේ ඒක නිවනට උදව් වෙන ಗುಣ ඒ කුසලය තුල වැඩෙන විදිහෙන් ඒ කුසලය කෙරෙන්න ඕනේ. එතකොට නිවන් දකින්නට නම් කෙලස් දුරු වෙන්නට ඕන, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නට ඕන. ඒ නිසා අපි කරන පින්කම තුල කෙලස් අඩුවීම සහ බෝධිපාක්ෂික ධර්ම තුල යම් ගුණයක් වැඩෙනවද කියන එක ගැන සැලකිලිමත්ව ඒ කුසලය කරන්න පුළුවන් නම් ඒක තමයි නිවන පිණිස හේතු වෙන ප්‍රධාන කුසලය. එහෙම නැත්නම් තෘෂ්ණාවවත් ප්‍රාර්ථනාවවත් විතරකින් අපට නිවන් දකින්න බෑ. තෘෂ්ණාවෙන් කොහෙත්ම බෑ. ප්‍රාර්ථනාවට අර සාධකය ඒක රාසි වෙන්නට ඕනේ.